ගිය දවසේ තේරෙන්නේ කවුද සරුවචනංශ කියන්නේ මොකද්ද ධර්මයේ කියන්නේ මොකද්ද අපි බැලුවේ පේන්නේ මොකද්ද කියලා තේරෙනකොට හිතෙනවා අනේ සංසාරයට කැමති යත්තන්න කොහොම මේ ධර්මයක් කියලා දෙන්නද කියලා. එසා ධාතු මනසිකාරයට හිත ගියා නම් උන්ට වැටෙන සංදිස්ථානක ඉන්නේ. ඉස්සල ධාතුන් අතර වෙනස්කම් දකිනවා. බලාන බලාන යනකොට හැම ධාතුන්ටම පොදු ඇතිවීම පැවතීම නැතිවීම සහ ඒ අතර ගැටීමක් නැති බවත් මේක බලාන්නේ දිල්ල මහා වදයක්. එකමයි ඒකාකාරී මං වැරදිලාද මට පැටලිලාද කියලා සැකෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම නැතුව මේක බලන්න නම් මොන තරම් අපි සංවේග වස්තු ඇති කරගෙන තියෙනවද සංවේගයක් නැත්නම් බණ අහලා තියෙනවද ධර්ම සාකච්ඡා කරලා තියෙනවද ප්‍රශ්න අහන්න කොච්චර දැනගන්න ඕනද කියලා හිතෙනවා කවදාකවත් අහම්බෙන් මේ වැඩේ වෙන්නේ නැහැ අනන්ත අප්‍රමාණ වරද්ද වරද්ද ගිහිල්ලා ඒත් කමක් නැහැ මේක ආර්ය පරිේශණයනේ බුදුහාමුදුරුවෝ හොඳයි කියලා තියනනේ. කොච්චර හරි කමන්නේ අහලා දැනගන්න ඕනේ කියලා ගිය දවසේ ඇති දේවල් අරමුණු කරපු හිත නැති දෙයට නැස්චාර්තයට ගිය දවසේ අනාත්මය තේරෙන්න පටන් ගන්නවා. ඇති දේ අනාත්මයක් තියෙනවා. ඇති දේ අනාත්මය අනිත්‍ය සහ දුක පන්ත පදනම් වෙලා තියෙන්නේ. නැති දේ තියෙන අනාත්මය නিত্য පන්ත සහ සුඛේ මත පදනම් වෙලා තියෙන්නේ. මේක හරියම මේ ව්‍යාකරණ ව්‍යාකූල තැනක් ඇති දේ නාම රූප සංස්කාර අනාත්මයි. නමුත් ඒක අනිත්‍ය සහ දුක පදනම් කරලා තියෙනවා. අපි මේ සංස්කාර අත ගන්න තාක්කල් අනිත්‍යයි දුකයි. විසංකාරගත හිත කියලා කියන්නේ නැති දෙයක් ඒත් අනාත්මයි. නමුත් ඒක අනිත්‍ය නෑ. මොකද ඇති නැති වෙන දෙයක් නෑ. ඒ වගේම ඒක දුකක් ඇති කරන්නේ අනාත්ම නිසා. නමුත් අපි කාදාත් ඒ දෙයට යොමුව තියලා නැහැ. ගෝචර කරගෙන නැහැ. ඉතින් භාවනා කළා තමයි මෙතෙන් එන්න තියෙන්නේ. ඒකට හොඳ ඉනිමක තමයි ඔය ධාතු මනස්කාරය. ඉතින් ඒක උඟාක් ගැඹුරුයි පටිච්චසමුපාදේ මේ හේතු ප්‍රත්‍ය ධර්ම උඟාක් විස්තර වෙනවා. නමුත් ඔය මේ තර්ක ඥාණයෙන් කවදාකවත් බයින්න බෑ. කවම කවදාකවත් බෑ. තර්ක ඥාණයෙන් ගියොත් එකතු වෙන්නේ ඇති තැනමයි හිතෙන්නේ. ලද්දාකවත් නැති තැනට හිතුවේ දෙන්නේ නැහැ. තර්ක ඥාණයෙන් ගිහිල්ලා නැතිදී අගේ කරන්න හිතෙන්නේ එතකොට ඉතින් පච උණයි කිය. වැරදුණයි කිය. නැති උනායි කියලා. නාස්තිකයි කියලා හිතෙන්නේ. මොකද අපිට උගන්වලා තියෙන්නේ පුළුවන් තරම් ඇති දේම ගොනු කරන්නනේ වැඩි කරන්නනේ. නැති දේ අල්ලන්න පටන් ගත්තට පස්සේ ආයෙ මොනවත් නැති වෙන දෙයක් නැතු වෙනවා. ඉතින් මේ ධමතරෝ ගියපාර ප්‍රශ්නයක් මතුවලා තිබුණා ලෝකවිදු ගුණය කියන්නේ මොකක්ද කියලා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒකත් අදාළ ගත්ත බුද්ධානුස්සති භාවනාවට සම්බන්ධ කළා කෙටි විනාඩි ගාණක් ගන්න මම බලාපොරොත්තු වෙනවා. බුදුගණ ආතුරුන්ගේ ගුණ නමෙන් අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරුතමයි මේ ලෝකවිදු ගුණය කියන එක සාමාන්‍ය සම්ප්‍රදාය විස්තර කරන්නේ බුදුරජාන් වහන්සේ සංස්කාර ලෝකයක් සත්ත්ව ලෝකයක් අවකාශ ලෝකයක් කියන මේ තුන දැනගත්තයි කියන. ඒකේ සත්ත්ව ලෝකය කියලා සඳහන් කරන්නේ මේ සවිඥානික වස්තු. පණ තියෙන නාම රූප ධර්ම දෙකෙන් සංග්‍රහ වෙච්ච දේවල්. එතකොට අවකාශ ලෝකයේ තියෙන දේවල් පණ නැතිවන රූප ධර්ම තියෙන ඒවට නාම ධර්ම නැහැ. ඒවා මනින්න පුළුවන්, කිරන්න පුළුවන් නාම ධර්ම රූප ධර්ම තියෙන. ඒකට අවකාශ ලෝකය කියලා කියන. ඒකට සංස්කාර ලෝකය කියලා තියෙනවා. ඒක ඒක මේ අපි විසින් මවාගත්ත දෙයක්. අපි විසින් ඇති කරගත්ත මායාවක් සංස්කාර ලෝකේ. ඉතින් මෙන්න මේ ලෝක තුනෙන් මේ සරුවචන් වහන්සේ නිවන් දකින්නාතෙක් දැක්ක මේ අපි දකින ස්වරූපෙට තමයි. ඒකේ තියෙන මේ පණ තියෙන දේවල්, පණ නැති දේවල්, මේවා හොඳ දේවල්, මේවා නරක දේවල්, මේවා කළ යුතු දේවල්, මේවා නොකළ යුතු දේවල් වශයෙන් ප්‍රඥප්තිය ඉඳගෙන අපි දන්න සංස්කෘතිය, අපි දන්න හොඳ නරක දෙක ඉඳගෙන තමයි දැක්කේ. නමුත් උන්වහන්සේ සර්වඥතා ඥානය දැක්කට පස්සේ තේරෙන පටන් අරගත්තා. මේ අපි ලෝකෙට මවන දේවල් නැත්තම් දෙයක් දැක්කට පස්සේ අපිට අන්දන ඇඳිල්ල තමයි අපි ගොඩක් දුක දෙන්නේ අපට. සංස්කරණය කර අපි සංස්කරණය කරපු ටික තමයි අපිට දුක දෙන්නේ. ඇත්ත ඇති හැටියෙන් බලලා නතර වෙන්න පුළුවන් නම් දුකක් දෙන්නේ නැහැ. දුකක් එන්න දෙයක් නැහැ. දිත්තේ දිට්ට මත්තම් භවිෂ්‍යතික විදිහට දැක්කලා දැකපු දේ නතර වෙන්න පුළුවන් නම් ඊට පස්සේ අපිට ඒ දැකපු දේ පිළිබඳ නඩු කියන්න වෙන්නේ නැහැ. අහපු දේ අහපු දේ වශයෙන් නතර කරන්න පුළුවන් නම් වෙන්නේ නැහැ. නමුත් කවදාකවත් ඒක අර ආත්ම සංඥාවේ <clears throat> සක්කාය දිටෙන් බලන කෙනාට කිසිම දෙයක් දැකපු දෙයට ඇඟිලි නොගහා ඉන්න දන්නේ නැහැ. අහපු දෙයකට වෙනසක් ඇති නොකර ඉන්න දන්නේ නැහැ. හැම වෙලාවෙම කරන්නේ ඒක හැඩගස්සන්න හදනවා. ඒ හැඩගැස්වීම ඉන්දියාවේ ඇති වෙච්ච ওই නලු නෙලියන් රංග රංගනයේට පෙර හැඩගස්සන එක තමයි සංස්කරණය කරන කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. අපි ඒ නිසා හැම වෙලාවෙම අපි කරා කවුරු හරි එනකොට අපි කවදාවත් අපේ ප්‍රകൃතිය නෙවෙයි පෙන්වන්නේ අපි රංගපානවා. හොඳ කෙනෙක් වෙන්න හදනවා. නරක කෙනෙක් වෙන්න හදනවා. මම මෙයාගේ ශිෂ්‍යයා නැත්නම් මම මෙයාගේ ගුරුවරයා කියලා ඒ පුද්ගලයාත් එක්ක හැම වෙලාවෙම ප්‍රතික්‍රියාවක් මේක තමයි සංස්කාර වෙලා තියෙන්නේ මේක තමයි මේ සක්කාය දිටියේ තියෙන තාකල් හැමදාම සිදුවෙන දේ ඒක නැති වුණාට පස්සේ සංස්කරණය කිරීම නැති වුණාට විසංකාරගත වුණාට පස්සේ ඊට පස්සේ අපිට දුක වැඩෙන්න මේ විශේෂම චේතනා වැඩෙන්න තැනක් නැති වෙනවා මේක පිළිබඳව සරුවචනාංශගේ එදා තිබුණු දැනුම ඇත්තටම වාර්තාගත වෙලා තියෙන බොහොම ඩිංගිත්යි මොකද සරුවඥාන්සේ මේ ලෝක વિશે එච්චර උනන්දු කරවලා නැහැ. උන්වහන්සේ බලුවේ ඇතුළත ලෝකේ බලන්නයි කියලා රෝහිතස්ස සූත්‍රයේදී උන්වහන්සේ සඳහන් කරනවා මේ බඹයක් පමණ වූ සවිඥා මේ සමනකේ සත් මේ විඥානීය සහිත මනස සහිත සංඥාව සහ මේ සංඥා සහ මනස සහිත එකේ ලෝකෙම තියෙනවා කියලා. Tamange මේ බඹයක් පමණ එක දන්නවනම් ලෝකේ දැනගන්න පුළුවන් කියලා. ඒ වුණත් ඒ කියලා තියෙන ප්‍රකාශන වගයක් සරුවචනාංශයේ ඒ කාලේ ඔය විශේෂයෙන්ම අතම්මේතා නැත්නම් යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා වගේ කියලා තියෙන දේවල් අද ක්වොන්ටම් ෆිසික්ස් වලට ගිහිල්ලා මයික්‍රොස්කෝප් එකට හම්බ වෙලා ඒගොල්ලන්ට මොන්නම විදියකින්වත් ඒකට අර්ථකථන දී ගන්න බැරුව ඉන්නේ. මෙතෙක් දන්නේ මේ භෞතික විද්‍යාවේ මෙහෙම දේවල් වෙන්න බෑ. හොඳට පේනවා ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යමවන්න පුළුවන්. අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යමවන්න පුළුවන්. ශක්ති වේග උණුසුම කම්පන චංචල දේවල් පිඩු වෙලා දෙයක් බවට පත් දේවල් පුපුරලා ශක්ති බවට පත් ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වෙන පටන් ගත්තට පස්සේ ওই නිව්ටන්ගේ පරණ භෞතික විද්‍යා නීති එකක්වත් වැඩ කරන්නේ නැතුව ගියා. ඊට පස්සේ ඔය අයින්ස්ටයින් මහත්මයා හොයාගත්ත සාපේක්ෂතාවාදයත් එතනින් ගියාම ක්වොන්ටම් ෆිසික්ස් වලටත් ගියාට පස්සේ දැන් ඒ තුල නිපදවලා හොයාගෙන එන දේවල් මොනම විදියකින්වත් පරණ භෞතික විද්‍යාවෙන් ගන්න බෑ. ඒකවල දැන් අවශ්‍යලා බලනවා ਸਰුවත්න දේශනාව. ਸਰුවත්න දේශනාවේ පමණක් එදා දේශනා කරලා තියෙනවා. නමුත් ඒගොල්ල ඉස්සලා මේක ප්‍රතික්ෂේප කරා මේවා গুপ্ত ධර්ම කියලා. නමුත් එදා සරුවත් යනන්සේ අවකාශ ලෝකය පිළිබඳ දේශනා කරපු දේවල් මේ විශේෂම ග්‍රහ මණ්ඩල පිළිබඳ වගේ ඒව නෙවෙයි ඇත්තට බුද්ධ ආගම කියන්නේ අදගත් දේ නමුත් කියවිච්ච දේවල් සඳහන් වෙලා තියෙනවා අද ඒව තමයි මේ ওই නවීනම විද්‍යාව පිළිබඳව අර්ථකථන දෙන්නේ මම මේ සැරේ ගිය වෙලාවේදී මට මතකයි ගිය පාර මේ දේශනත් ඇවිල්ලා අපේ ග්‍රැන්විල් ධර්මවර්ධන මහත්තයා හිටපු විද්‍යාභිවර්ධන සංගමේ සභාපති එතුමා පොතක් ලියනා මේ දවස්වල New Science and Buddhism කියලා. නව විද්‍යාව සහ බුද්ධ ධර්ම අතර තියෙන සම්බන්ධතාවය පෙන්ලා දීලා මේ අද මේ තාමත්ම ගැඹුරු සූක්ෂම ධර්ම තුලින් ලෝකේ දිහා බලලා කියන දේවල් බුද්ධ ආගමේ pāli පාඨ වලින් සම්බන්ධ කරලා පෙන්නකොට අපේ මේ බුද්ධ ආගම දන්න අපි කොච්චරක් මේ ලෝකයේ පිළිබඳව සත්‍ය ධර්මයකට අවිහිතුවාචකමක් කුරුමකමක් තියනවාද කියලා. නමුත් ඒක පොතේ දැනුම. භාවනා කරනකොට ওই ධාතු මනසිකාරයේ හිත ගියා නම් පට වියාපෝ තේජෝ වායෝ අස්පනා අපිට දකින්නකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මෙවැනි ධර්ම අවබෝධ කිරීමේ ශක්තියක් කවවම්ම කවදාකවත් තිරසෙනෙකුට එන්න බෑ. කවම කවදාකවත් මේ ලෝකයේ පිළිබඳ මිත්‍යා දෘෂ්ටියෙන් බල්ලත් බෑ. මේ මට පේන්න තියෙන දේ තමයි එකම සත්‍ය කියලා අහපු දෙයක්වත් සැක කරපු දෙයක්වත් හිතපු දෙයක්වත් නෙවෙයි කියලා ඒකට හිත යොදන්නම් මතක තියාගන්න ඕනේ අපි බුදුහාමුදුරුවෝ ලෝකවිදු. උන්වහන්සේ මේවා කියලා තියෙන්නේ අපිව රවට්ටන්නවත් නැත්නම් අපිව මත් කරවන්නවක්වත් නැත්නම් බීලමත් වෙලා කියපු දෙයක් නෙවෙයි මේ අත්දකලා කියලා තියෙන. අපි හිතන්නේ යන්න නැතුව තේරෙන්න බැරි වුණාට ඒක අර මේ ඉස්කෙඩියා ඉඳපු ගමන් බලනවලු අම්මා නැහැ. ඉතින් ගන්නකොට ටික වෙලාවට පස්සේ ගෙම්බියාවට පස්සේ අහනවලු අම්මා උඹ කොහෙද ගියේ කියලා. මම ගොඩට ගියයි කියනවා. ඉස්කෙඩියානෝ ගොඩ කියන්නේ මොකද්ද කියලා. ගොඩ කියන්නේ මේ වතුර නැති හුලන් තියෙන. අනේ අම්මා බොරු කියන්න එපා. අපිට පුළුවන් ද හුලන් තියෙන තැනක ඉන්න දෙන අපි වතුර නේද ඉන්නේ. අම්මා මේ බොරු කියන්නේ කියලා අර ගොඩ ගිය කතාව පිළිගන්න නැතුළු ඉස්කෙදියා. මොකද එයා කවදාකවත් ගොඩට ගිහිල්ලා නැහැ. ඔව් කවදා හරි යා ගෙම්බෙක් කියලා ගොඩ ගිය දවසට තේරෙනවා අපි දන්නේ නැති වෙන ලෝකයක් තියෙනවා. ඒ වගේ තමයි මේ සරුවචන්හන්සේ භාවනා කරලා අත්දැකීමෙන් ඒ දකින්න ලෝකේ ওই පොත්පත්වලවත් ත්‍රිමාන රූපකවත් ෆොටෝ එකකවත් වෙන sannivedana ක්‍රමයකින් ගන්න බෑ. ඒකට යනකොට ප්‍රධාන වශයෙන් මේ සත්ව วิ ෂය කියන එකත්, අවකාශ ලෝකේ කියන විෂයත්, ඒ වගේම සංස්කාර කියන එකත් තේරෙන පටන් අරගත්තට තේරෙනවා manussත්වයේ තියෙන වටිනාකම. අපි කවදාකවත් මේක දැකලත් නැහැ. මේ පැත්තට හිතියොදලත් මම සරුවත් යනන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි මේ මනසදී 100 100ක් පිපුණා. පිපුණාට පස්සේ උන්වහන්සේට ඒ සේවල් නිකන් ඇහෙන් දකින්න වගේ දැක් ගන්න පුළුවන් ශක්තියක් ලැබිලා තියෙනවා. ඉතින් අපිට මේ වෙලාවේ මම හිතන්නේ ඔක්කොම ඒවා ආબોධ කරන්න පුළුවන් කියලා මම නමුත් මතක් කරනවා අද මේ ඒව සාකච්ඡා නොකළ යුතුයි කියලා සරුවචාන්සේ දේශනා කරපු මේ ලෝක විෂයත් සත්තු විෂයත් අද විශාල දේශන පවත්වනවා පැය ගණන් රේඩියෝ වෙලා පාවිච්චි කරලා පිටු ගණන් පත්‍ර විනාශ කරලා. කවදාකවත් දැනකට නම් යන්න බෑ. කවදාකවත් යන්න බෑ සරුවචන දේශනා කළා තියෙනවා මෙව අචින්තේ විෂයන් කියලා. නමුත් සරුවචනාංශේ ඒ අචින්තේ විෂයේ ගත යුතු කොටස චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන විෂය තමයි සත්‍යවත්තාන්ට දාලා කියලා දීලා තියෙන්නේ. නමුත් අපි දැනගන්න ඕනේ අපි සතිපට්ඨානේ භාවනා කළා අපි නිවන් දැක්කට සරුවචනාංශේ සවාසනා සකලක්ෂේස ප්‍රහාණ කළා නිවනේදී උන්වහන්සේ මේ ලෝක විෂය අපිට වැඩිය දැක්කා අපිට ඒක අදහන්න විතරයි පුළුවන්. ඉතින් ලෝක විද්‍ය ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හොඳට අවබෝධ කරගන්න අඩු ගානේ ධාතු මනසිකාරය අවබෝධ කරගන්න ඕනේ. ධාතු මනසිකාරය ආවට පස්සේ තේරෙන පටන් අරගනි. ඒක කොච්චරක් අපි මේ ප්‍රඥප්තියට ගියාට පස්සේ පැටලෙනවද, පරමාර්ථයට ගියාට පස්සේ නිවනට උද්දෙනවද කියන එක ඒකට නම් ඉතින් සරුවච්චන් විශේෂ ප්‍රයෝජන ගත්තර කමක් නැහැ. එහෙම නැතුව මේ ඒ මොකද්ද ලෝක විශේෂ නැත්නම් සරුවචනන්සේ ලෝකවිදූ ගුණය මේ සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ අර ගිය අපි හවස දෙකයි කාලේ ඉඳලා මේ වෙනකන් අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ ධර්ම ප්‍රත්‍යාස ඉදිරිපත් කරගත්තා. අපි මේ කල්යාණ මිත්‍ර සංසදයක් මේ පැවැත්වුවේ මේ ආකාරයෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අපි අපගේ ශීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය කියන අභ්‍යන්තර ශාසනික ගුණ වඩා ගන්න අතර ලෝකයේත් බාහිර ලෝකයේත් ශීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය වැඩි වීමට අපි ආදර්ශයක් ඉදිරිපත් කිරීමයි කරන්නේ. ඉතින් මේ කරන කටයුතු වලින් යම් තාක් අපි කුසල සම්භාරයක් ඇති කරගත්තා නම් ඒක අපි මේ තාක්කල් මෙතෙන්ට එනකන් අපිට උදව් උපකාර කළා වූ පේන නොපෙන යම් තාක් පිරිසක් සත්පුරුෂ පිරිසක් කියනවා නම් අනිවාර්යයෙන් මේක සාදු කියලා පිරිසුදුකින් පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒගොල්ලෝ මාද දවසේ මේ කටයුතු සම්පාදනය කිරීමට නන් අයුරින් උදව් කරපු ඒ ධම්මවිපදනේ මේ ඒ මූලික කාර්ය සාධක මණ්ඩල වගේම යම් පිරිසක් ඒකට හිතින් කයෙන් වචනයෙන් උදව් කරා නම් ඒ සීල දෙනාගේත් සම්‍යක් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට වේවා. අපි අපිත් මේ වෙරදරන ආයක් බලාපොරොත්තු වෙන මේ කුසලයෙන් බලාපොරොත්තු වෙන මේ අපි ගාථා සජ්ජහායනා කරන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කියන විදිහට අපි යම් කුසලයක් රැස් කරා නම් ඒ නිසා ඒ කුසල ශක්තිය නිසා අපිට කවදාකවත් බාලයේගේ අමනෝඥයේගේ අපණ්ඩිතයේගේ ඇසුරක් දැකීමක්වත් අපිට නොලැබේවා අපිට කල්යාණ සත්පුරුෂ මණ්ඩලවල ඇසුර කල්පනාව ලැබීමේ නිවන් දක්නා ගන ගමන දක්වා අපි යන මේ ගමනේ යම්තාක් භවයේ සැරිසරන්න වෙනවා නම් ඒ කාලය පුරා අපිට තියෙන යම් බාධක මාරක උදුරු කරදර සියල්ලම මේ උදාාර කුසල් ශක්තිය නිසා හිරදුතු අඳුරසේ දුරු වේවා සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් බුද්ධ ආදී උත්මයන් වහන්සේලා පැමිණ වැඩ වදාළ ඒ ශාන්ත සුන්දර නිවන පිණිසම අපේ මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනායි තියුම් තියාගමු මේ අදාසින් අපි සම්ප්‍රදාන කුල ගාථා සජ්ජායනා කිරීමේ අද දවසේ වැඩ පිළිවෙල නිමාව දක්වන්න බලාපොරොත්තු වෙනවා. එත්තාවතාච ගම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශ ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා සියලුම ඥාතීන් සිහිපත් කරගනිමු ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අපේ ප්‍රාර්ථනාව ජීවත් කර ගැනීමටත් ප්‍රාර්ථනාව ඍජු කර ගැනීමෙත් අදාසින් ඉමිනා පුඤ්ඤ කම්මේන ගාතාව මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු